විසුද්ධි කියන්නේ සුද්ධ කියන්නේ පිරිසිදුයි විසුද්ධි කියන්නේ හොඳටම පිරිසිදුයි මාර්ගය කිව්වේ පාර හොඳටම පිරිසිදු වීමේ මාර්ගය හෙවත් පාර එයින් කරුණු හතක් තියෙනවා සප්ත විසුද්ධීන් කියලා සප්ත කිව්වේ හතට සීල විසුද්ධි චිත්ත විසුද්ධි දිට්ඨි විසුද්ධි කාංකා විතරණ විසුද්ධි මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි හා ඥාන දර්ශන විසුද්ධි වශයෙන් එයින් අපි මේ වෙනකොට විසුද්ධීන් තුනක් දේශනා කරලා තියෙනවා ධර්ම දේශනා රාශියකින් ඒ සීල විසුද්ධිය පිළිබඳව ඒ වගේම චිත්ත විසුද්ධිය පිළිබඳව ඒ වගේම දිට්ඨි විසුද්ධිය පිළිබඳව සීලයෙන් කෙරුවේ පුච්චලය සංවර කළා කයයි වචනේ කයයි වචනයයි සංවර කරලා චිත්ත විසුද්ධිය තුළින් සිත සංවර කළා. සිත සමාධිගත කරා. සිතේ කර්මුණක රඳවන්නට පුහුණු කළා. වික්ෂිප්ත වෙන සිත එක්තැන් කළා. දික්ටි විසුද්ධියෙන් කලේ මේ සත්‍යා පුච්චලයා එහෙම නැත්නම් ජීවයක් කෙනෙක් හැටියට වැරදි දික්ටියක පැටලිලා තියෙන මනස ඒ ස්වභාවයෙන් අපි නිදහස් කළා ditthi visuddhiya තුලින්. ditthi කියන්නේ දකිනම. විසුද්ධි සුද්ධ පිරිසිදු වීම, විසුද්ධි වඩාත්ම පිරිසිදුව දකිනවා. ත්‍රේ පිළිබඳව දේශනා රාශියක් සිද්ධ කළා. තියෙන්නෙම ලෝකයේ විශ්වය පවතින්නෙම නාම රූප දෙකක් කියන කාරණය. ඒ තමයි සිත හා සිතුවිලි වලට බෙදලා පෙන්නවා. අනිත් සියලුම දේවල් සතර මහා ධාතු ඒවත් සුද්දාෂ්ටක කලාප හැටියට අපි බෙදලා වෙන් කරලා පෙන්වනවා. යම් කිසි කෙනෙක් ඒ ආකාරයෙන් අනුපිළිවෙලින් අනුගමනය කරගෙන ආවනම් සීල විසුද්ධිය සම්පූර්ණ කරලා චිත්ත විසුද්ධිය සම්පූර්ණ කරගෙන දිට්ඨි විසුද්ධිය සම්පූර්ණ කරගෙන අපි දැන් මේ වෙනකොට දේශනා කරන්නේ කාංකා විතරණ විසුද්ධි. කාංකා කියන්නේ සැකය. සැකය, විමතිය, විචිකිච්ඡාව. ඒක විසුද්ධ කරගන්න ඕනේ. ඒක සුද්ධ කරගන්න ඕනේ. වඩාත්ම පිරිසිදු කරගන්නට ඕනේ. මොකද අපට පෙර භවය පිළිබඳව සැක තියෙනවා. පෙර භවයේ හිටියේ මමමද? මම නෙමෙයිද? කවුරු වෙලා හිටියද? කොහොම හිටියද? කවුරු වෙලා කවුරු වුණාද? ඒ පිළිබඳව සැකයක් තියෙනවා. ඒ වගේම වර්තමානයේ මමමද? මම නෙමෙයිද? කොහොම වෙනවද? කවුරු වෙලා කොහොම වෙයිද? කෙසේ වෙම්ද? මේ සත්‍ය කොහිඳලා ආවද? මේ සත්‍ය කොහි යන්නේද? වර්තමානයේ පිළිබඳව සැක තියෙනවා. අනාගතයේ පිළිබඳව සැක තියෙනවා. අනාගතයේත් මමමද? මම නෙමෙයිද? කවුරු වෙයිද? කොහොම වෙයිද? කවුරු වෙලා කොහොම වෙයිද? කියන කරුණු කාරණා පිළිබඳව සැක සංකා තියෙනවා. අපි දිට්ඨි විසුද්ධියේදී පැහැදිලිවම පෙන්නවා මම කියලා කෙනෙක් නැහැ කියන එක. මගේ කියලා දෙයක් නැහැ කියන එක. මට අයිති කියලා කියන්න දෙයක්වත් නැති බව. මගේ ආත්මය කියලා දෙයක්වත් නැති බව අපි දිට්ඨි විසුද්ධියේදී තාමත්ම පැහැදිලිව, निराවුල්ව වෙන්වෙන් වශයෙන් බෙදලා පෙන්වලා දීලා තියෙනවා. දැන් අපි හොයන්නේ, අපි පරීක්ෂා කරන්නේ, අපි විමසන්නේ ඒ නාම රූප දෙක සකස් වෙන හේතු. මොකද බුදුරජාණන් වහන්සේගේ න්‍යාය ආර්ය න්‍යායක්. ආර්ය කියන්නේ උතුම් ශ්‍රේෂ්ඨ. ඒ න්‍යාය තමයි හේතුඵල. යම් තැනක හේතුවක් තියනවාද එතන ඵලයක් හැදෙනවමයි. යම් තැනක හේතුවක් නැද්ද එතන ඵලයක් සකස් වෙන්නේ ඒක තමයි තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය. ඒකට කියනවා ආර්ය න්‍යාය කියලා. එහෙනම් හේතු මොනවාද ඵල මොනවාද කියන කාරණේ අපි මෙතන ඉඳලා විස්තර කරනවා. අපි පසුගිය දේශනාවලත් ඒ පිළිබඳව යම් තාක් දුරට දේශනා කළා. සෑම කෙනෙකුටම තේරෙන ආකාරයට අදත් අපි ඒ පිළිබඳව ගන්නවා. අපිට හැක් තියෙනවා. අපට කනක් තියෙනවා. අපට නාසයක් තියෙනවා. අපට දිවක් තියෙනවා. අපට ශරීරයක් තියෙනවා. මේ කරුණු පහ අපි ඉස්සෙල්ලාම ගන්නවා. මොකද මේ කරුණු පහ ඉස්සෙල්ලාම ගන්නේ මේ කරුණු පහ පිළිබඳව අපට ඊට ඉක්මනින් අවබෝධ කරගන්න පුළුවන් නිසා. වේදනාව සූක්ෂම ධර්මතාවයක්. සංඥාවත් සූක්ෂම ධර්මතාවයක්. සංස්කාරත් සූක්ෂම ධර්මතාවයක් විඥානයත් සූක්ෂම ධර්මතාවයක්. ඒ නිසා මේ රූපය හෙවත් සතර මහා ධාතුන්ගෙන් නිර්මාණය වෙච්ච ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් ධර්ම එහෙම නැත්නම් ద్వාර පිළිබඳව අපි ඉස්සෙල්ලාම පරීක්ෂා කරනවා. හොයනවා. ඒ හැවීම තුළ උපදින ඥාණය තමයි සම්මර්ෂණ ඥාණය. සම්මර්ෂණය කරනවා විභාග කරනවා පරීක්ෂා කරනවා බෙදලා බලනවා අපි බලමු මේ ඇහැවත් එහැ නිර්මාණය කරන්න උපකාර වෙච්ච ධර්මය පිළිබඳව අපි දන්නවා එතකොට අපි දැන් මේ සම්මුති වචනේ අයින් කරනවා ඇහැ කියන්නේ සම්මුති වචනයක් ප්‍රඥප්තියක් ප්‍රඥප්ති කිව්වේ පනවගත්ත දෙයට යම් දෙයක් හඳුනා ගන්න යම් නමක් තිබ්බනම් ඒකට කියනවා ප්‍රඥප්ති කියලා. සම්මුති කියලා. දැන් අපි සම්මුතිය හැවත් ප්‍රඥප්තිය ඇති අපි දැන් අයින් කරනවා. ඒ කියන්නේ ඇහැ කියලා කතා කරන්නේ අපි දැන්. එයි. ඇහැට අයිති කොටස් 8ක් තියෙනවා. ඒ කොටස් 8 තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. ඒ අටට කියන්නේ සුද්ධාෂ්ටක කලාප. සුද්ධ කියන්නේ පිරිසිදු, අෂ්ට කියන්නේ අටයි, කලාප කියන්නේ සමූහයක්. එහෙනම් මේ සුද්ධාෂ්ටක කලාප සතර මහා ධාතේවා සුද්ධාෂ්ටක කලාප හටගන්න හේතු මොකද? අපි හොයනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සුද්ධාෂ්ටක කලාපයක ආයුෂ ඒ සුද්දාෂ්ටක කලාපයක ආයුෂ තමයි චිතක්ෂණ 17ක් කියන්නේ. මේ විශ්වයේ මේ ලෝකයේ යම්තාක් අධ්‍යාත්මික බාහිර රූපහෙවත් සතර මහා ධාතුවේවත් සුද්දාෂ්ටක කලාපයක්ද ඒ සෑම දෙයකම ආයුෂ චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17ක් කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදලා ඊටතර කෙටි කාලයක් තුල ඇති වෙලා නැති වෙලා යනවා. ඒතර ඇති වෙලා නැති වෙලා යන්නේ ඇහැක් නෙමෙයි. දැන් අපි ඇහැ කියන සම්මුති වචන අයින් කරන්නේ. ඒතර ඇති වෙලා නැති වෙලා යන්නේ අපි ඇහැ කියලා සම්මුති වචනයක් දාගත්ත මේ සතර මහා ධාතුව සුද්දාෂ්ටක කලාපයන්. ඒකට තමයි රූප කිව්වේ. ඒතර චිතක්ෂණ 17ක් තුල ඇති වෙලා නැති වෙනවා. හැබැයි අපට පෙන්නනවා පැවැත්මක්. ඒ සුද්දාෂ්ටක කලාපේ පැවැත්මක් තියෙනවා. ඒ පෙන්වන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕකනම් එහෙන් දකින්න බෑ. ඒක අරමුණු කරන්න වෙන්නේ මනසින්. මම ඊට කලිනුත් දේශනා කළා තියෙනවා ලෝකයේ දර්ශන දෙකයි තියෙන්නේ. දර්ශන තුනක් ලෝකේ දෙකයි තියෙන්නේ. එකක් ඇහෙන් දකිනවා. ඇහෙන් දකින දර්ශනය. අනිත් එක මනසින් දකින දර්ශනය. නිවැරදිව දකින දර්ශනය නම් මනසින් දකින දර්ශනයයි. එහෙනම් එතකොට අපි මනසට ගන්න ඕනේ, මනසින් දකින්න ඕනේ ඇහැක් පැත්තකින් තිබ්බහම සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාපය මනසින් දකින්න ඕනේ. ඒක ඇහැට ගෝචර වෙන්නේ නැහැ. එහෙනම් මේ සුද්දාෂ්ටක කලාපය චිතක්ෂණ 17ක් තුල ඇති වෙලා නැති වෙනවා නම් එතකොට මේ සුද්දාෂ්ටක කලාපේ පැවැත්මක් තියෙනවා. මොකද අපි හැමතිස්සෙම ඒ සුද්දාෂ්ටක කලාපයට බාහිර සුද්දාෂ්ටක කලාප සම්බන්ධ වෙනවා. දැන් මම ඇහැ ගැන හා රූප ගැන කතා කරන්නේ. මොකද දැන් අපි සම්මුතියෙන් පරමාර්ථයට යනවා. මේ පරමාර්ථය තුළ තමයි මේ ධර්මය අවබෝධ කරගන්න පහසු. සම්මුතිය ඉන්න තාක්කල් මේ ධර්මය අවබෝධ කරගන්න අපහසුයි. සත්‍ය වැටහෙන්නේ. එහෙනම් අපි මේ සුද්දාෂ්ටක කලාපය හා බාහිර සුද්දාෂ්ටක කලාප මේකත් එක්ක සම්බන්ධ වෙනවා. ඒතොර චිතක්ෂණ 18ක් තුළ මේ සුද්දාෂ්ටක කලාප විපද බිඳිනවා නම් ඒතර මේ අපිට පේන්න තියෙනවනේ. ඒතර මනසිනුත් දකින්න පුළුවන්. මේ සුද්දාෂ්ටක කලාප තියෙනවා. කොහොමද ඒක හටගන්නේ? ආර්ය න්‍යායට දැන් යනවා අපි. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය හේතුඵල. තථාගතයන් වහන්සේ දේශනා කරන ওই චිතක්ෂණ 17ක් තුළ ඔක ඉපද බිඳුනට කර්මයෙන් ඔක නැවත හදනවා. කර්මයෙන් නිපදවනවා. අපි පෙරකපු කර්ම ඒ කර්මයෙන් මේක නිපදවනවා. මොනවාද නිපදවන්නේ? ඒ සුද්දාස්තික කලාප. ඒවත් සතර මහා ධාතු. ඒ වගේම සීත උෂ්ණ දෙක අනුව මේ සුද්දාස්තික කලාප නිපදවනවා. සතර මහා ධාතුව සුද්දාස්තික කලාප නිපදවනවා. සිතේ ප්‍රවෘත්තිය තියෙනකම් සිතේ පැවැත්ම තියෙන තාක්කල් මේ සුද්දාස්ත්‍රක් කලාපේ පැවැත්ම තියෙනවා. ගන්න ආහාරේ මේ සුද්දාෂ්ටක කලාපේ පැවැත්ම තියෙනවා. එයි ආහාරය කියන්නේ සුද්දාෂ්ටක කලාපේ. සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපේ. ඒ ආහාරය අපේ ශරීරයට වරින් වර ඇතුල් කරපුවාම ඒ කාමාශයෙන් තේජෝ ධාතුවෙන් දවනවා. දවලා මේ ශරීරය පුරාම පතුරවනවා. පැතිරෙනවා. ඒකට කියන ඕජා කියලා. ඕජා කියන්නේ පැතිරීම. ඒ පැතිරීම මේ ශරීරයේ සෑම රූප කලාපයකටම ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය කියන්නේ උපකාර වෙනවා. උදව් වෙනවා පිහිට වෙනවා. එහෙනම් මේ සතර මහා ධාතුන්ටත් කම්ම, චිත්ත, ඍතු, ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නිරන්තරයෙන් නිපදවනවා. හැබැයි චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙනව වෙනුවට මෙහෙන් නිපදවන්නේ. ඉතින් පෙන්වන පැවැත්මක්. සත්‍ය අමුලා කරලා තියෙන්නේ. මට හැක් තියෙනවා. හැක් නෑ. එහෙනම් ඒ සුද්දාෂ්ටක කලාපේවත් ඒ සතර මහා ධාතුන්ගේ පටන් ගැම්ම හේතුවකින්. ඒ මොකද හේතුව? කර්මයයි හේතු. ඒ කර්මය පෙර භවයේ කරගත් එකක්. ඒ නිසා තමයි පෙර භවයේ කරගත්ත කර්මයට අනුරූපව තමයි මේ දැන් ඇහැ කියන කතාව අපි අයින් කරන්නේ. මේ සුද්දාෂ්ටක කලාපේ පටන් ගැන්ම හැදුවේ පෙර කර්මයෙන්. ඒ නිසා තමයි කෙනෙකුට දර්ශනය තියෙනවා පෙනෙනවා කෙනෙකුට පේන්නේ නැහැ. කෙනෙක් උප්පත්තියම අන්ධයි. කෙනෙක්ට බාගෙට පේනවා යන්තම් පේනවා. ඡායාව විතරයි එලට පේන්නේ. සමහර කෙනෙකුට හොඳට පේනවා. මේ ආකාරයෙන් තුන් දෙනෙක් ඉන්නවද? චුට්ටක්වත් පේන්නේ නැහැ. දැන් සම්මුතියෙන් පොඩ්ඩක් කියනවා නැත්නම් ඔයාලට වැටහෙන්නේ නැහැ. ඒක චුට්ටක්වත් පේන්නේ නැහැ. යන්තම් ඡායාව වගේ පේනවා. හැබැයි හොඳටම තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරන ආර්ය න්‍යාය මේක කර්මය තමයි මූලික උනේ. ඒ කියන්නේ පෙර භවයේ කර්මය. ඒතර පෙර භවයේ කර්මයේ මූලික වෙලා මේක සතර මහා ධාතුන්ගේ පටන් ගැනීම හැදුවා. හැඩය හැඩය හැදුවේ කර්මය. පැවැත්ම හැදුවේ ඒකත් කර්මය. විනාශය හැදුවේ අවසානය හැදුවේ ඒකත් කර්මය. දැන් එතකොට බලන්න මෙතන තියෙන හේ පැවැත්මක්ද සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාපයේගේ පැවැත්මක්ද කම්මචිත්ත යුතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නිරන්තරයෙන්ම නැවත නැවත නැවත නැවත පිළියෙල කරලා දෙනවා පෙර කර්ම භවයෙන් පෙර කර්මෙන් පෙර කර්මය මූලිකත්වය අරගෙන වර්තමාන භවයට මේ සතර මහා ධාතුන්ගේ හැඩයක් හැදුවා තේරෙනවද නැහැ කියපුවා පැහැදිලිද කියපුවා අපි දැන් සම්මුතිය අයින් කළානේ අතීත භවයෙන් වර්තමාන භවයට ආයි පුද්ගලෙක් නෙමෙයි. එයි බුදුරජාන් වහන්සේ පැහැදිලිවම දේශනා කරා මහණෙනි නිස්සත්ත නිච්චීව සත්‍යයක් නැහැ. පුච්චලයක් නැහැ. තියෙන්නේ නාම රූප දෙකක්. මේ නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙන්නේ. සෑම තැනකම සෑම දෙයකම මුළු විශ්වයම තියෙන ක්‍රියාවක්. අධ්‍යාත්මයේ තියෙන ක්‍රියාවක්. මේ සියලුම ඉන්ද්‍රියන් ධර්මයන්ගේ තියෙන ක්‍රියාවක්. එහෙනම් පෙර භවයේ මූල ධර්මයක් කර්මයයි. මේ සුද්දාෂ්ට කලාපේ පටන් ගැනීම හදන්න, හැඩය හදන්න, පැවැත්ම හදන්න, හා විනාශය හදන්න පෙර භවයේ කර්මයයි. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනියක පුරාණ කර්මයක්. අන්න ආර්ය න්‍යාය. එතකොට හේතු. ඒතර වර්තමානයේ හේතු හතරයි. අතීතයේ මූල හේතුව කර්මයයි. ඒතර මූල මූල හේතුවට කිව්වා හේතු කියලා. උදව් කරපු උපකාර කරපු දෙයට කිව්වා ප්‍රත්‍ය කියලා. ඒ මොකද්ද? සුද්දාෂ්ටක කලාපය. ඒක තමයි ප්‍රත්‍ය. එතකොට ඇහක් නැහැ. කර්මය නැමැති සිතුවිල්ල හේවත් චේතනාව හේවත් සංස්කාර ධර්මය. කුසල සංස්කාර කුසල සංස්කාර. එතකොට මේ නාම ධර්මයක් කුසල සංස්කාර කුසල සංස්කාර කියන්නේ සිතුවිල්ලක් ඒක නාම ධර්මයක් ඒතරේ නාම ධර්මයේ මේ සුද්දාෂ්ටක කලාපය නැමැති රූප ධර්මයට ප්‍රත්‍යද නැද්ද? ප්‍රත්‍යයි, උපකාරයි. තේරුණාද කියපේ? පුජ්‍යලයක් හැදුවේ හැඩයක් හැදුවා. පටන් ගන්නම හදලා දුන්නා. Tamange සිත හැසිරුණු ආකාරයට. සිත හැසිරුණු ආකාරයට කිව්වා චේතනා කියලා. සිත හැසිරෙන ආකාරයට මොකද්ද කියන්නේ? චේතනා. කුසල චේතනා. ඒ අනුව සිත හැසිරෙනවා. අකුසල චේතනා ඒ අනුව සිත හැසිරෙනවා. කුසල සංස්කාර ඒ අනුව සිත හැසිරෙනවා. අකුසල සංස්කාර ඒ අනුව සිත හැසිරෙනවා. එහෙනම් පෙර භවයේ කර්මය මූල ධර්මය. කර්මයටත් හේතුවක් තියෙනවා. දැන් සසරෙන් නිවනට බණ කියන්නේ හේතු අයින් කළොත් ඵලය නිරුද්ධ වෙන හැටි කියන්නේ. එහෙනම් කර්මයට හේතුවක් තියෙනවා. මොකට මොකද්ද කර්මයට හේතු. ඒ කියන්නේ අර සිතුවිලි බලවත් කරන්න කුසල පැත්තට හෝ අකුසල පැත්තට ඒ සිතුවිලි බලවත් කරන්නත් හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි අවිද්‍යාව. අවිද්‍යාව තණ්හාව. උපාදානය. අවිද්‍යාව තියෙනවා නම් තණ්හාවක් තියෙනවා. තණ්හාව තියෙනවා නම් උපාදානයක් තියෙනවා. අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්, සිතුවිල්ලක් විතරයි. හරිද? තණ්හාව කියන්නේ සිතුවිල්ලක් විතරයි. ඒක නාම ධර්මයක්. සිතුවිල්ලක් නේ. ඒතකොට මේ සිතුවිල්ලකට ආවිෂ එක චිතක්ෂණේ. අර 17 නුත් එකයි. ඒතොර 17ක් කියන්නේ තප්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තමයි 17ක් කියන්නේ. රූපේ කායිෂ සිතේ ආයෂ ඒ 17 නුත් එකයි. ඒතොර අවිද්‍යාව නැමැති සිතුවිල්ලට එක චිතක්ෂණයයි ආයෂ. තෘෂ්ණාව නැමැති සිතුවිල්ලටත් එක චිතක්ෂණයයි ආයෂ. උපාදානය නැමැති සිතුවිල්ලටත් එක චිතක්ෂණයයි ආයෂ. ওই තුනට කිව්වා කෙලස් කියලා. සිත කෙලසෙනවා. සිත අපිරිසිදු වෙනවා. සිත දූෂ්‍ය වෙනවා. සිතුවිලි හෙවස් සිත සිත හෙවස් සිතුවිලි දූෂ්‍ය වෙන්නේ අවිද්‍යාව තියෙන තාක්කල්. තෘෂ්ණාව තියෙන තාක්කල්. තෘෂ්ණාව කියන වචනෙට තවත් තියෙනවා වචන චන්දරාගය කියලා කියනවා. ආසාව කියනවා. ඇල්ම කියනවා. කැමැත්ත කියනවා. ලෝභය කියනවා. එහෙනම් ඒ සියලු ඒවා සිතුවිලි. එතකොට අවිද්‍යාවක් තියෙනවා, තණ්හාවක් තියෙනවා, උපාදානයක් තියෙනවා නම් ඒ පුච්චලයන් නියත වශයෙන් මෙයාගේ සිත, එයාගේ සිතුවිලි බලවත් වෙනවා. එයාගේ සිතුවිලි බලවත් වෙනවද? බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කර්ම විඥානය. විඥානය කියන්නේ අරමුණ දැනගන්න. කර්ම විඥානය. කර්ම කියන්නේ බලවත් කරලා දෙනවා. විඥානය බලවත් බලවත් කරලා දෙනවා. විඥානේ නිකන් ඇති වෙලා නැති වෙලා යනවනම් කිසිම ගැටලුවක් නැහැ. විඥානේ බලවත් කරන්නේ කර්මයෙන්. කර්මයට හේතු වෙන්නේ අවිද්‍යාවයි, තණ්හාවයි, උපාදානයයි. කෙලස්. ඒතර යම් කිසි කෙනෙකුට අවිද්‍යාව කියන සිතුවිල්ල නැද්ද? තෘෂ්ණාව කියන සිතුවිල්ල නැද්ද? උපාදානය කියන සිතුවිල්ල නැද්ද? කර්ම කියන සිතුවිලි හටගන්නේ නැහැ. සිත බලවත් වෙන්නේ නැහැ. එයාට විඥානයක් ඇති වෙලා නැති වෙලා යයි. දැන් එතකොට අවිද්‍යාව නැමැති නාම ධර්ම හේවත් සිතුවිල්ල කර්ම නැමැති සිතුවිල්ලට ප්‍රත්‍යයද නැද්ද? ගැඹුරුයි දහම හැබැයි උත්සාහ කරන්න තේරුම් ගන්න පුළුවන්. අවිද්‍යාව කියන්නේ සිතුවිල්ලක්. ඒ සිතුවිල්ල තියෙන තාක්කල් ඒ සිතුවිල්ල බලවත් වෙන තාක්කල් තණ්හාව කියන්නේ සිතුවිල්ලක්. ඒ සිතුවිල්ල බලවත් වෙන තාක්කල් උපාදානය කියන්නේ තදින් ගන්නවා, ග්‍රහණය කර ගන්නවා, ඉරකල්ල අල්ල ගන්නවා. ඒකට කියන උපාදාන කියලා. ඒතකොට ඇලුනා නම් එතන උපාදානයක් තියෙනවමයි. එහෙනම් මේ කරුණු තුන අවිද්‍යා, තණ්හා, උපාදාන කියන්නේ සිතුවිලි හෙවත් නාම ධර්ම. සංස්කාර හෙවත් කර්ම කියන්නේත් නාම ධර්ම. ତොර නාම ධර්මයන් නාම ධර්මයන්ට ප්‍රත්‍යද උපකාරයි. තේරෙනවද? ඒතොර නාම ධර්මයන් රූප ධර්මයන්ට ප්‍රත්‍යයි. එයි දැන් මේ කතා කරන්නේ රූප හේවත් සුද්දාස්ත්‍රක කලාපේව සතර මහා ධාතු ගැන. ඒතොර පුජ්‍යලේක්ද කර්ම කෙරුවේ? නෑ. අවිද්‍යාව නැමැති සිතුවිල්ල බලවත්ද? තෘෂ්ණාව නැමැති සිතුවිල්ල හේවත් නාම ධර්මය බලවත්ද? උපාදානයේ හේවත් තදින් ග්‍රහණය කිරීමේ ඒ නාම ධර්මය බලවත්ද? ওই නාම ධර්ම තුන බලවත්ද? කර්ම හේවත් චේතනා හේවත් ඒ සිතුවිල්ල බලවත් වෙනවා. සත්තු මරන්නේ හොරකම් කරන්නේ වැරදි කාමසේවනයන් කරන්නේ බොරු කියන්නේ කේලම් කියන්නේ පරුෂ වචන කියන්නේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ අවිද්‍යාව තණ්හාව හින්දාමයි නැද්ද කියලා හොඳට බලන්න නැද්ද අවිද්‍යාවයි තණ්හාවයි හින්දාමයි කරන්නේ ඔබ එහෙනම් අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා. ඇයි හේතුඵල න්‍යායක් ඉදිරිපත් කරන්නේ? අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා. ඒ මොකක්ද? ආශ්‍රව. කාමාශ්‍රව. භවආශ්‍රව, ditthිආශ්‍රව. තථාගතයන් වහන්සේ එදා බෝධි මූලයේ හිමිදිරි උදෑසන උපදවාගත් ඥානය ආශ්‍රව කිසර ඥානය. සියලු ආශ්‍රවයන් ආශ්‍රව කියන්නේ ඇලෙනවා. ඇලෙනවා කියන්නේ චන්දරාගයයි. දැන් චන්දරාගය තියෙනවද? ඔතනින් තමයි පටන් ගන්නේ. යමෙකුට චන්දරාගය නැද්ද? එයාට අවිද්‍යාව නැහැ. චන්දරාගය කියන්නේ සිතුවිල්ලක්. ඡන්දය කියන්නේ කැමැත්ත රාගය කියන්නේ ඇලෙනවා. ඇලෙනවද නැත්? කැමැත්තෙන් ඇලෙනවද යමකට? එතන තමයි පටන් ගන්නේ. තථාගතයන් වහන්සේ ඒ ඇලෙන ස්වභාවය සහ මුලින් අයින් කළා. ඒ කියන්නේ ආශ්‍රවයන් ප්‍රහීන කළා කියන එකයි කියන්නේ. කාම ආශ්‍රව කාමයන්ට ඇලෙනවා. භව ආශ්‍රව භවයන්ට ඇලෙනවා. දිට්ඨි ආශ්‍රව දිට්ඨි වලට ඇලෙනවා. තියෙනවද නැද්ද පෘථග්ජන පුච්චලයට? ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ නොහික්මුණු ආර්ය ධර්මයේ නොහැසිරෙන පෘථග්ජන පුච්චලයට චන්දරාගය තියෙනවා. ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ හැසිරෙන ආර්ය ධර්මයේ හික්මුණු පුච්චලයට චන්දරාගය දැන් අපි ආර්යද අනාර්යද කියලා හිතා ගන්න පුළුවන්. ඇලෙනවා චන්දරාගය කිව්වේ. කාමයන්ට ඇලෙනවා. එහෙනම් චන්දරාගය අයින් කළා මූල හේතුවයි. චන්දරාගය අයින් කළොත් ආශ්‍රව නැහැ. මහණේ ආශ්‍රව කෙසර ඥානය. යමෙක් ආශ්‍රාක්‍ය සරඥානෙ ඉපදුවද එයාට එතනින් එහාට කරන්න දෙයක් නැහැ. සියල්ල කළ අවසන්. කළ යුතු කටයුතු නිමයි. එයාට නැවත පුනර්භවයක් නැහැ. එයි චන්දරාගය අයින් කළා. චන්දරාගය අයින් කරා නම් ඒ අවිද්‍යාව ප්‍රහීන කරපු කෙනෙක්මයි. තණ්හාව අවසන් කරපු කෙනෙක්මයි. උපාදානය අවසන් කරපු කෙනෙක්මයි. චන්දරාගය කියන්නේ සිතුවිල්ලක්. සිතෙන් නැලෙන්නේ ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ එලෙනවා. සිතෙන් නෙමෙයි දැලෙන්නේ. දැන් මොකක්ද අයින් කරගන්න තියෙන්නේ? ගෙදර තියෙන උපකරණ ටික නෙමෙයි. වතු පිටි නෙමෙයි. යාන වාහන නෙමෙයි. අයින් කරගන්න තියෙන්නේ. ඒවට තියෙන ඇල්ම. ඒවට තියෙන ආශාව, ඒවට තියෙන කැමැත්ත, ඒවට තියෙන බැඳීම, ඒව හිතීච්චාරය. කිසි ගැටලුවක් නැහැ. තමන්ට අවශ්‍ය වෙලාවට පරිහරණය කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හැබැයි චන්දරාගය තිබ්බොත් වාහනයටත් වෙනවා මරුණාට පස්සේ. ඉඩමටත් වෙනවා. වත්තේ ඇවිද ඇවිද ඉන්නවා. ගේ දොර මුල්ලට එලා ඉන්නවා. පිළිකන්නට වෙලා ඉන්නවා. ගේ දොර කොට ගහක් තියෙනවා නම් ගහටත් වෙලා ඉන්නවා. අවට බල බලමයි ඉන්නේ පරීක්ෂා කර කරමයි ඉන්නේ. ඇයි? ඉන්න කොටත් හිටියේ එහෙමයි. සංසාර පුරුද්ද භව දෙක විතරයි වෙනස් වෙන්නේ. මනුස්ස ප්‍රේත මිනිස්සෙක් වෙලා ඉන්නකොටත් പ്രേතයි. දැන් ඒ ස්වභාවයටම ආවා. දැන් එතකොට භෞතික වස්තු සම්පත් වලින් වැඩක් තියනවද? ආ. මේක ප්‍රයෝජනෙට ගන්නද? ඒක ප්‍රයෝජනෙට ගන්න කිසි ගැටලුවක් නැහැ. තථාගතයන් වහන්සේට 54 කෝටියක් වියදම් කළා අනේ පිටිසුටුතුමා ජේතවනාරාමයේ හැදුවනේ. එතකොට විසාකාව 27 කෝටියක් වියදම් කළා පූර්වාරාමයේ හැදුවනේ. තථාගතයන් වහන්සේ කිව්වද ඔච්චර වියදම් කරන්න එපා මට මම මේ අල්පේ ශාක්‍ය කෙනෙක් මම බොහොම මේ මට සුළු දෙයක් තිබුණාම ඇති වියදම් කරන්න එපා කිව්වද නෑ හැබැයි එතන හිටියා ඒක පරිභෝග කළා ඒක බාරගත්තා ශාසනයට පූජා කරන වෙලාවට හැබැයි තථාගතයන් වහන්සේ හිටියේ කොහොමද ජේතවනාරාමෙන් එළියට යනකොට ආපස්සට හැරිලා බැලුවේ නෑ පූර්වාරාමෙන් එළියට යනකොට ආපස්සට හැරිලා බැලුවේ නෑ බැලුවද අපි බලනවා. දොරවල් වැහුවද, ජනෙල් වැහුවද, විදුලි පහන් නිව්වද, ගේට්ටු වැහුවද, ඉබ්බෝ දැම්මද? නැත්. තථාගතයන් වහන්සේ බැලුවද? දැන් පේනවා චන්ද්‍රාගේ වෙනස ආර්ය පුච්චලයාගේ අනාර්ය පුච්චලයාගේ. දැන් එතකොට අපි කවුද කියලා මං කියන්නේ ඔය කට්ටියට ලකුණු දාගන්න පුළුවන්. අපි තාම කොතනද ඉන්නේ කියන්නේ. ධර්මයේ දේශනා කරන්නේ ආර්ය භාවයට එන්න. අනාර්ය භාවයෙන් ආර්ය භාවයට එන්න. ආර්ය න්‍යායක් තියෙන්නේ. එහෙනම් අපි මොකක්ද අයින් කරන්න ඕනේ? හොඳ හේතු අයින් කරනවා. චන්දරාගය අයින් කරනවා. ତොර චන්දරාගය අයින් කරනවා කියන්නේ අවිද්‍යාව නෑ, තෘෂ්ණාව නෑ, උපාදානෙ නෑ. අවිද්‍යාව තණ්හා උපාදාන නැද්ද කර්මත්? කර්ම නැත්තම් ඒ මේ සතර මහා ධාතුන්ගේ පටන් ගන්න මහා දණ්ඩත් බෑ හැඩය හදන්නත් බෑ, පැවැත්ම හදන්නත් බෑ, විනාශය හදන්නත් බෑ, හැනිවන හැනිවුණ. සසරින් නිවෙන්නට. හැනිවුණද? ඒතර අධ්‍යාත්මයට තියෙන දේ පිළිබඳව චන්ද්‍රයාගේ අයින් කරන්න. එහෙනම් මේක හේතුඵල ධර්මතාවයක්ද? ආර්ය න්‍යායද? හේතුන්ගේ මැද සකස් වුනේ? හොඳ හේතු අයින් කළොත් දැන් ඔක දුක්ඛාරය සත්‍ය ඔක දුක්ඛාරය සත්‍යයක් හැටියට පෙන්නනවා. දැන් ඔය පෙන්වන්නේ සමුදාර සත්‍ය. චතුරාර්ය සත්‍ය දන්න. දුක්ඛාරය සත්‍ය, දුක්ඛ සමුදාය සත්‍ය, දුක්ඛ නිරෝධාරය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරය සත්‍ය. ආර්ය සත්‍යයක් මේ සත්‍ය හතර. මේක ලෝකේ වෙනස් වෙන්නේ. එහෙනම් දැන් ඇහැයි මොකේද? ඇහැ කියන්නේ දැන් සම්මුතිය අයින් කරන්නේ අපි. මේ සුද්දාෂ්ටක කලාපයට කියන්නේ රූප කියලා. හරිද? දැන් රූප පටන් ගන්නනේ කර්මය. මවගේ ගර්භාෂයේ පටන් ගත්තා මේක. ඇදීම පටන් ගත්තා යුක්තාණේ. ඒතර ප්‍රතිසන්දි විඥානේ මේකට සම්බන්ධ වෙනවත් එක්කමනේ පටන් ගැනීම ආරම්භ වුනේ. ඒතර විඥානපච්චය නාම රූපං. නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තා. නාම රූපච්චය ආයතන හයක් පහල කරා. නාම රූප දෙකේ වැඩිම මේ පටිච්චසමුප්පාද ධර්මයේ තුල තමයි හේතුඵල තියෙන්නේ චතුරාර්ය සත්‍යය තියෙන්නේ මේ මේ පටිච්චසමුපාදය තුල. එහෙනම් ප්‍රතිසන්දි විඥාණය අර රූපයට සම්බන්ධ වෙනවත් එක්කම නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තා. ඒක ප්‍රත්‍ය වෙනවා නාම රූපච්ඡා සලායතනං නාම රූප ප්‍රත්‍යයයි ආයතන 6 පහල කරන්නේ. ආයතන 6 ප්‍රත්‍යයයි ස්පර්ශයට. ආයතන 6ක් තියෙනවා නම් විතරයි ස්පර්ශයක් සිද්ධ වෙන්නේ නැත්නම් ස්පර්ශයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ස්පර්ශහය ප්‍රත්‍යයයි විඳින්න පස්සපච්චා වේදනා. අන්න විඳිනවා. වේදනාපච්චා තණ්හා. වේදනාපච්චා විඳිනවද? ඇලෙනවා. ඇලෙනවද? තදින් අල්ල ගන්නවා. තදින්ම අල්ල ගන්නවා. තණ්හා, උපාදාන. උපාදානපච්චා භව. නැවත කර්ම කරනවා. කර්ම භව. නැවත කර්ම කරන උපාදාන තියෙන පුච්චලයා නැවත කර්ම කරනවා. නැවත කර්ම කරනවාද උප්පත්ති භවයක් හැදෙනවා කාම භව, රූප භව, අරූප භව කියන භවත්‍ර තුනෙන් එකක ඒ කර්මයන්ට අනුරූපව උප්පත්ති භවයක් හැදෙනවා. භවපච්චයා ಜಾති ඒ භව තුනෙන් එකක පහල කරනවා. ಜಾති කියන්නේ පහල කරනවා, හට ගන්නවා, සකස් කරනවා. ಜಾතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්බවಂತಿ. එතකොට දැන් ඇහැ අපිව ක්‍රමානුකූලව අර ඇහැ කියන්නේ සතර මහා ධාතුව සුද්දාස්න කලාපය දැන් ක්‍රමානුකූලව අරගෙන ගිහිල්ලා කොතනද දැම්මේ? ජරා මරණ ශෝක කනගාටු හැඬීම් වැළපීම් දුක්ඛ දෝමනස්යන් උපායාස කියන්නේ සිතේ වෙහෙස සම්බවಂತಿ හම්බ වෙනවා. ඒ සියල්ල දුක් ඒකෙන් ගැලවෙන්න බෑ. එහෙනම් මේ සතර මහා ධාතුව මේ සුද්ධාස්තක කලාපය කර්මයෙන් සකස් කළා. ඒ මූල හේතුවයි. ඒකට හේතුව අවිද්‍යාවයි, තණ්හාවයි, උපාදානයයි. ඒකට හේතුව ආශ්‍රව හේවත් චන්දරාගයයි. එහෙනම් ඇහැට තියෙන චන්දරාගය අද අයින් කළා gedera යන්න. ඇහැනිවිලා. හැබැයි මේ ශාලාවෙන් එළියට යනවා නම් අදත් ඇහැට තියෙන චන්දරාගය අරගෙන තවත් බණ අහන්න වෙනවා. තවත් බණ අහන්න වෙනවා. තේරෙනවද කියන එක? පැහැදිලිද කියන? අද කල යුත්ත අද කරන්න ඕනේ. හෙට යමක් කරන්න තියෙනවා නම් ඒක හෙට කරමු. හැබැයි මේ චන්ද්‍රාගය කියන මේ ඊ타ත්ම සූක්ෂම ධර්මතාවය අපි කොයි වෙලේ හරි අවසන් කරන්න වෙනවා. ඒකට වෙලාවක් නෑ. දැනුත් පුළුවන්. චන්දරාගේ මෙතන තියලා නැගිට්ටා නම් එතනින් ඉවරයි. කරගන්න බැරි එක තමයි තියෙන්නේ. ඇයි ඒ අනවබෝධය? නිවැරදිව දන්නේ නිවැරදිව දකින්නේ වැටහෙන්නේ තේරෙන්නේ ඒ අවිද්‍යාව. එවත් මොහය. චන්දරාගය අයින් කරනවද? එයා නියත වශයෙන්ම විද්‍යාවට ඇවිල්ලා ඉන්නේ. විද්‍යාවට ඇවිල්ලා දෙයට තෘෂ්ණාව නැහැ. එහෙනම් හේතුඵල ධර්මයක්ද තියෙන්නේ? හේතුඵල න්‍යායයක්ද? ආර්ය න්‍යාය. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ආර්ය න්‍යාය. ඔක අනේ පිටු සිටුතුමාට ලස්සන්ට කිව්වා. අනේ පිටුතුමා අනේ පිටු සිටුතුමා සෝවන්. දන්නවනේ. ඔව්. අනේ පිටු සිටුතුමා 54 කෝටියක් වියදම් කළා නේද? සවැත් නුවර ජේතවනාරාමේ හදන්න. එතකොට ඔය දෙනවා සංයුක්ත නිකායේ පංච බය බහිරව කියලා සූත්‍රයක්. ඒ සූත්‍රය. බුදුරජාණන් වහන්සේ. ඒ සූත්‍රය අහලා තමයි අනේ පිටිසුතුම සෝවන් උනේ. ඒතර ඒකේ කියන්නේ තථාගතයන් වහන්සේ ගෘහපතිය. යමෙක් පන්සිල් ආරක්ෂා කරනවද? ඒ කියන්නේ ප්‍රාණඝාතයේ යම් කිසි කෙනෙක් කරනවද? එයාට මෙලොව වශයෙන් බයත් ඇති වෙනවා, සැකත් ඇති වෙනවා. යමෙක් ප්‍රාණඝාතයෙන් වළකිනවද? එයාට මෙලොව වශයෙන් බයකුත් නැහැ, මෙලොව වශයෙන් සැකයකුත් නැහැ, පරලොව වශයෙන් බයකුත් නැහැ, පරලොව වශයෙන් සැකයකුත් නැහැ. ප්‍රාණඝාතය කරන පුච්චලයට මෙලොව වශයෙන්ුත් බය තියෙනවා, මෙලොව වශයෙන්ුත් සැක තියෙනවා. මටත් කොයි වෙලේ හරි මේක හම්බෙයි කියලා. ප්‍රාණඝාතය කරන පුච්චලයට තියෙනවනේ. ප්‍රාණඝාත නොකරන පුච්චලයට බයක් නැහැ, සැකයකුත් නැහැ. ඒතර ප්‍රාණඝාත කරන පුච්චලයට මෙලවත් බය තියෙනවා, මෙලවත් සැක තියෙනවා, පරලොවත් බය තියෙනවා, පරලොවත් සැක තියෙනවා. තියෙනවද නැද්ද? තියෙනවා. අයනේ මම මැරලා කොහේ යයිද? මම ඉන්නකන් සත්තු මැරුවා. මම ප්‍රාණඝාත අකුසලයේ කරලා තිනවා. ඒතර මෙලවත් බයෙන් ඉන්නේ. මෙලවස්සකෙන් ඉන්නේ. පරලවත් බයයි. පරලවස්සකයි. හොරකම් කරන පුච්චලයට මෙලවත් බයයි. පරලවත් බයයි. මෙලවස්සකයි. පරලවස්සකයි. කොයි වෙලේ හරි මගේ වස්තු ටිකක් හොරකම් කරයිද? මං අනුන්ගේව හොරකම් කරන්නේ. මාව කොයි වෙලේ හරි පොලිසියෙන් අල්ලන් යයිද? නීතිය රැහනට අහුවේද? මෙලව බය තියෙනවද? මෙලව සැක තියෙනවද? අනේ මං හොරකම් කරා ජීවිතේ තියෙන කල් අනේ මං පරලව ගිහිල්ලා කොහෙයිද? එතනත් බයයි. එතනත් සැකයි. යම් කිසි කෙනෙක් වැරදි කාමසේවනයන් කරනවද? එයාට මෙලවත් බයයි. අනේ මං අපරාධයක් කළා. මං වැරද්දක් කළා. මෙලවත් සැකයි එයාට. එයාට පරලවත් බයයි. අනේ මං මෙවැනි දේවල් සිද්ධ කරලා තියෙනවා. මං පරලව කොහෙයිද? බයක් නැද්ද? සැකක් නැද්ද? මම බොරු කිව්වා කේලම් කිව්වා. එයාට මෙලෝ බය නැද්ද? අනේ මේ කියපු බොරු එළි වුණොත් එහෙම. දැනගත්තොත් කවුරු හරි මට නින්දා පාස විඳින්න වෙනවා. එයාට මෙලවත් බයයි, මෙලවත් සැකයි. එයාට පරලවත් බයයි. අනේ මම බොරු කියපු පුච්චලෙක් මම මැරලා කොහේයිද? තියනවද නැද්ද? මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුච්චලයට මෙලවත් බය තියෙනවා, මෙලවත් සැක තියෙනවා. අනේ රටේ ලෝකයයි නින්දා කරනවා, බේබද්දා කියලා. අපහාස කරනවා නිඳා කරනවා. අනේ මං මත්පැන් බිව්වා ජීවිතේ තියෙනකල්. මං මරණයට පස්සේ කොහේ යයිද? බයක් සැකක් නැද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමෙකුට නැද්ද මේ පිළිබඳව? තර සත්තු මරන්නේ හොරකම් කරන්නේ වැරදි කාම සේවනයන් කරන්නේ බොරු කියන්නේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුච්චෙල්ලයා සංසුන්ද නැද්ද? සංසුන්. එයාට බයක් නැහැ, සැකයකුත් නැහැ. ගෘහපතිය මෙන්න මේ පංච බය නැද්ද යමෙකුට? සෝවානංග හතරක් තියෙනවා. තථාගතයන් වහන්සේ කෙරෙහි පහදිනවා. ධර්මයේ කෙරෙහි පහදිනවා. මහා සංඝරත්නය කෙරෙහි පහදිනවා. මම සමාදන් වෙච්ච සීලය පිළිබඳව මට කිසිම ගැටලුවක් නැහැ. මගේ සීලය කැඩිලා නැහැ, මගේ සීලය paludu වෙලා නැහැ, මගේ සීලයට හානියක් වෙලා නැහැ, මගේ සීල ශ්‍රේෂ්ඨයි. තරහ කරුණු හතරයි. මහණෙනි ආර්ය න්‍යාය දැනගෙන දැකගත්තද මහණෙනි මේ ගෘහපතිය අනේ පිරිසිදුතුමාට කියනවා ගෘහපතිය එයාට කැමති නම් මම අපායේ ගමන අපායට යන ගමන මම අවසන් කළා කියලා මම නිරයට යන പ്രേත ලෝකයට යන ගමන මම අවසන් කළා මම තිරිසන් ලෝකයට යන ගමන අවසන් කළා කියලා එයා තමාටම කියාගන්න කිව්වා කවුද එතකොට එයා සෝවන්. කරුණු කීයද? ආර්ය සීලය ඒ කියන්නේ පස්පවෙන් සහ මුලින්ම වැළකීලා තිනවා. සෝතපට්ටි අංග හතරක් තියෙනවා. ඒ තමයි බුදුරජාන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි මහා සංඝරත්නයේ කෙරෙහි හා සීලය තමයි රැකගත් සීලය පිළිබඳ හොඳ ස්ථීර භාවයක් තියෙනවා. තමන්ට හොඳටම විශ්වාසයි. ඒ අංග හතරයි ආර්ය න්‍යාය දැනගත්තද දැකගත්තද? මහණෙන් මේ ගෘහපතියේ පටිච්චසමුපාදේ. ඒක නිවැරදිව දැනගත්තද දැකගත්තද එයා කැමති නම් මම අපායට යන මාර්ගය වැහුවා. මම අපාය ගමන අවසන් කළා. තිරිසන් ලෝකයට යන ගමන අවසන් කළා. പ്രേත ලෝකයට යන ගමන අවසන් කළා. මන් නියත සම්බෝධි පරායන සෝවාන් පුංචලේ කියලා තමාටම කියාගන්න කිව්වා. ඇයි එහෙම එදා කිව්වේ? කිව්වේ තථාගතයන් වහන්සේ සිත දැක්කා අනේ පිළි සිටුමාගේ. සිත දැකලා කිව්වේ. එයි සූත්‍ර දේශනාව අවසානයේ සෝවන් වෙලා නැගිටියේ. එතකොට ආ අන්න ආර්ය. එතන මොකද්ද? පටිච්චසමුප්පාදය. පටිච්චසමුප්පාදය තුළ මේ සියල්ල තියෙනවා. හේතුඵල ධර්මතාවය ඉදිරිපත් වෙන. එහෙනම් අපි එතකොට ඇහැ පිළිබඳව මූල හේතුව මොකක්ද? චන්දරාගය. චන්දරාගය අයින් කළාද? අවිද්‍යාවක් නැහැ, තණ්හාවක් නැහැ, උපාදානයක් නැහැ. අවිද්‍යා තණ්හා උපාදාන කියන්නේ කෙලෙස්. කෙලෙස් නැත්තම් කර්ම කරන්නේ කර්ම කරන්නේ නැත්තම් විපාකයක් නැහැ. විපාකයේ අවසන්. චන්දරාගය තියෙන තාක්කල් අවිද්‍යාව ක්‍රියාත්මකයි, තෘෂ්ණාව ක්‍රියාත්මකයි, උපාදානීය ක්‍රියාත්මකයි, කර්ම කරනවා. හැරක ගන්න කර්ම කරනවා. එහෙනම් මූල හේතු අයින් කරනවා. මූල හේතු අයින් කළොත් ඵලය. දැන් මූල හේතුව සමුදාරි සත්‍ය. චන්දරාගය කියන්නේ තණ්හාව. ඒ මූල හේතුවයි. ඒතර අවසාන ඵලය මොකද්ද? දුක්ඛාරි සත්‍ය. එයි. ඇහැයිති රූපේට. ඒකේ පටන් ගැනීම, ඒකේ හැඩය, ඒකේ ස්වභාවය, ඒකේ අවසානය තීරණය කළේ කර්මයෙන්. එහෙනම් කර්මය පැටලිච්ච ඒකට කියන්නේ කර්ම විඥානය කියලා. විඥානයත් එක්ක තෘෂ්ණාව එක්ක පැටලිච්ච විඥානය, කර්ම විඥානය තමයි බැසගත්තේ මව් කුසේ. ඒතකොට නාම රූප දෙක පටන් ගත්තා. නාම රූපච්ච සලායතන සලායතන පච්ච පස්ස පස්ස පච්ච වේදනා වේදනා පච්ච තණ්හා තණ්හා පච්ච උපාදානං උපාදාන පච්ච භව භව පච්ච ජාති ජාති පච්ච ජරා මරණ ශෝක පරිදේ. එතකොට දැන් මේකට ඇලුම් කරන්න මේ සතර මහා ධාතුව සුද්දාෂ්ටක කලාපයට ඇලුම් කරන්න ගිහිල්ලා අපි කොහෙද ගිහින් නැවැත්තුවේ? දුක කියන තැන නේද නවත්තලා. ඒක සත්‍යයක්ද සත්‍යයක්ද? ඒක සත්‍යයක්. ඒක ආර්ය සත්‍යයක්. එතකොට දැන් අපි ආපස්සට පරීක්ෂා කළා සතර මහා ධාතුන්ගේ හේතු හේව කර්මයයි කර්මයට හේතුව අවිද්‍යාවයි තණ්හාවයි උපාදානයයි ඒකට හේතු හේවුවා ආශ්‍රව හේව චන්දරාගයයි ඒ කියන්නේ samudāri satya චන්දරාගය හේව තෘෂ්ණාව samudāri satya දැන් මොකද කරන්නේ සමුදය අයින් කරනවද සමුදයට තවදුරටත් පැවැත්මට ඉඩ දෙනවද? මේ ධර්මයේ දේශනා කරන්නේ චතුරාර්ය සත්‍යයත් එක්ක. මේ චතුරාර්ය සත්‍ය පෙන්වලා දෙනවා. කම්මස්සගත සම්මාදිට්ඨි, විපස්සනා සම්මාදිට්ඨි, චතුස්සත්‍ය සම්මාදිට්ඨි. ඉස්ලාමයේ ඉන්නේ කම්මස්සගත සම්මාදිට්ඨි. සම්මාදිට්ඨි කියන්නේ නිවැරදිව දකිනවා. කම්මස්සගත කර්මයට අනුරූපයි. විපස්සනා සම්මාදිට්ඨි. විදර්ශනා ප්‍රඥාවෙන් බැලුවා. ඔව් අවිද්‍යාව තණ්හා උපාදාන නිසා කර්ම කරනවා. ඒ විපස්සනා සම්මාදිට්ඨිය. ඇහක් නෑ මෙතන සතර මහා ධාතු යසුද්දාෂ්ට කලාපයයි තියෙන්නේ. හේතු අයින් කරනවා. හේතු අයින් කරොත් ඵල දැන් එක දෙයක් තියෙනවා. කවද්ද හේතු අයින් කරන්නේ? එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ශාසනය තුල නිවන් දකින්න පුළුවන්. බෑ කියලා යමෙක් කියනවා නම් එයාගේ ඒක මානසික මට්ටමේ දුර්වලතාවයක්. දැන් මම කියපු දේ පැහැදිලිද තේරෙනවද? දැන් අයින් කරන්න තියෙන්නේ සිතුවිල්ලනේ අයින් කරන්න තියෙන්නේ. මේ ඇලෙන සිත නොඇලෙන තැනටපත් කර ඉච්චරයි. දැන් ලොකු වැඩක්ද? ඇලෙන සිත නොඇලෙන සිත බවටපත් කළා. ඒතොර මනසින්නේ අතහරින්නේ. අතින් අල්ලන්නේ නැණි කිසි දෙයක් භෞතික වස්තුන්, ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩ කඩන්, මිල මුදල්, රන් රිදී, මුතු මැණි, අඹු දරුව මේ අධ්‍යාත්මික බාහිර මොනවාද අපි අතින් අල්ල ගන්න පුළුවන්? මනසින් අල්ලන් ඉන්නේ. ඉතින් මනසින් අල්ලාගෙන ඉන්නවා කියන්නේ චන්දරාගයයි. එතකොට එහෙනම් චන්දරාගය දැන් අයින් කරන්නත් පුළුවන්. තව සුමානකින් අයින් කරගන්නත් පුළුවන්. හැබැයි මැරෙන්න මොහොතකට කලින් හරි අයින් කරන්නත් පුළුවන්. හැබැයි ඒ තීරණය තම තමන් ගන්න ඕනේ. තම තමන්ගේ මානසික මට්ටම අනුව. තේරෙනවද පැහැදිලිද කියලා කියන එක. එහෙනම් මේක හේතුන්ගෙන්ද හටගත්තේ? හොඳ හේතු අයින් කළොත් ඒතර වර්තමානයේ අපි හේතු අයින් කරනවා. දැන් පෙර භවයේ අපිට චන්දරාගය අයින් කරගන්න බැරි වෙච්ච හින්දානේ මේ ආවේ. පෙර භවයේ අපිට චන්දරාගය තිබ්බා, ඒ නිසා අවිද්‍යාවක් තිබ්බා, ඒ නිසා තෘෂ්ණාව තිබ්බා. ඒ අවිද්‍යාව තෘෂ්ණා උපාදානට අනුව අපි කර්ම කළා. ඒ කර්මයට අනුව අපි මේ නාම රූප දෙකක පැවැත්මක් කරන් ආවා. එහෙනම් දැන් මේ භවෙත් මේ සුද්දාෂ්ටක කලාපයේ තියෙන චන්දරාගය අයින් කළේ නැත්තම් මේ තණ්හාව කරගහගෙන මේ තණ්හාවත් එක්ක පැටලිච්ච මානසිකාරය ඊක්තව භවයක් හදනවද නැද්ද? ඒ හදන්නේ අර ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන තැනට ගෙනියන්නද නැද්ද? දැන් ඒ ටික හොඳයිද? මොකද්ද? ජරා කවුද හොඳයි කියන්නේ? මරණ කවුද හොඳයි කියන්නේ? ශෝක කවුද හොඳයි කියන්නේ? කනගාටු, හැඬීම්, වැළපීම්, කායික දුක්, මානසික දුම්නස්, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රිය අකමැති අයත් එක්ක සම්බන්ධකම් පවත්වීම, කැමැති දේ නොලැබීම, අකමැති දේවල් ලැබීම. දැන් මේ ටික උරුම කරගන්න දා යන්න හදන්නේ. ඇයි ওই ටික දැන් උරුම වෙලා නැද්ද? තියෙනවද නැද්ද? වර්තමානයේ උරුම වෙලා නේද ওই ටික තියෙන්නේ. එහෙනම් දැන් මොකද්ද කරන්න ඕනේ අපි? කමන්නේ අපිට පෙර භවයේ අපිට නොදන්න කම හින්දා ඉතින් අපි පොඩි ළමයි නේ නොදන්න කම කියන්නේ තේරුන්නේ නැහැ අපිට පෙර භවයේ. ඉතින් ඒ නිසා පෙර භවයේ අපි ওই චන්දරාගය ඇතුව ආවා කමන්නේ. දැන් මේ භවයෙන් මොකද්ද කරන්න ඕනේ? මේ භවයේ චන්දරාගයම පෝෂණය කරගෙන යනවද? එහෙම නැත්නම් මේ චන්දරාගය දුර්වල කරගෙන යනවද? කමන්නේ දුර්වල කරගෙන ගියොත් ඉතින් තව ටිකක් යන්න වෙනවා. හැබැයි සහමුලින් අද අවසන් කළොත් ඉතින් ඉවරයි. දැන් පැහැදිලිද කියන්නේ? චන්දරාගය තමයි මූල කාරණේ. එදා බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේ ආශ්‍රව කිසර ඥානය ආශ්‍රව කියන්නේ ඇලෙනවා. කාමයන්ට ඇලුන්නේ අධ්‍යාත්මික බාහිර. කාමයේ කිව්වේ කැමති දේ. දැන් හැට කැමතිනේ. දැන් ඒකනේ මහා සතිපට්ඨාන සූත්‍රයේ තථාගතයන් වහන්සේ තාම නිවැරදිව පැහැදිලිව දේශනා කරනවා. පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපච්චමාන උපජ්ජති. යමකට ප්‍රියද ඒක මිහිරිද එතනත් සිත ඇලෙනවා. දැන් ඇහැ ප්‍රියයි නේද? ඇහැට කැමති නේද? ඉතින් තණ්හාව එතන උපදිනවනේ. තණ්හාව එතන උපදිනව විතරද? තණ්හාව එතන ලගිනවා. ලගිනවා විතර නෑ පැලපදියම් වෙනවා විතර. එතකොට උපදිනවට කිව්වා තණ්හාව. ඇලෙනවා නිකන්. ඊට පස්සේ ලගිනවා. තණ්හාව තව බලවත් වෙලා. ඊළඟ පැලපදියම් වෙන උපාදාන. ඇහැ පිළිබඳව ආසාව අතහරින්නම කැමති නෑ. එතකොට උපාදානය කියන්නේ පැලපදියම් වෙලා. ආයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ තණ්හාව නිරුද්ධ වෙන්නේ කොහෙද? පිය රූපං සාත රූපං තේ සතන්නා උපච්චමාන උපච්චතින නිරුද්ධ වෙන්නේ එතනමයි. ඇලුන දැහැට නෑ නොඇලෙන සිතක් ඇති කරගත්තා. අර සුභා තෙරණේ ගලවල දුන්නේ. මේකටද කැමති කියලා අහලා දුන්නනේ ගලවල. අර සල්ලාලෙක් ඇවිල්ලා ආ හ්ම් කරදර කරන්න ගත්ත වෙලාවේ ඇහුවනේ මගේ ශරීරේ මොනවද කැමති? ඔය නිල් පාට ලස්සන ඇස් දෙකට මං හරි කැමතියි. ආ කියලා එහෙනම් ගලවලා දුන්නා. දැන් අපිට දෙන්න පුළුවන්ද? එයි. චන්දරාගේ ඔය ඉහෙලෙම තියෙනවා. එතකොට ඒ දා සුභාතරණය රහත්ද නැද්ද? රහත්. ගලවලා දුන්නා මෙන්න. මේ සතර මහා ධාතුන්ගේ මාංශ පින්ඩයක් මේක. සුද්දාස්ත්‍රය කහලා අපේ කර්මයේ මූලික වෙලා අවිද්‍යාව තණ්හා උපාදාන ප්‍රත්‍ය කරගෙන චන්දරාගේ මූලික කරගෙන හටගත්තු ධර්මතාවයක්. අවබෝධය තුල අතහැරෙනවා. මෙනෙහි කරන්න. සිහි කරන්න. පැහැදිලිද කියන එක. කනත් ඒ වගේ. ඉතින් මේකයි කිව්වේ. කනත් එහෙමයි, නාසයත් එහෙමයි, දිමත් දිවත් එහෙමයි, ශරීරයත් එහෙමයි. දැන් පහක් කියනවා. ඉතින් ඉදිරි ධර්ම දේශනාවලින් තමයි ටික අහන්න වෙන්නේ. <laughs> ඉතින් ඇටි. දැන් එකක් කිව්වම අනිත් කරුණු පිළිබඳව හිතා ගන්න පුළුවන් නේද? එහෙනම් දැන් අපිට තියෙන චන්දරාගයේ තියෙන ඒවා ලියන්න පොතක් කරා. CR පොතක් ගන්න වෙන ලොකු එකක් ගන්න වෙන්නේ. එයි. මොනතරම් සිත ඇලෙන තැන් කොච්චරක් තියෙනවද කියලා. ශරීරෙම කොච්චරක් තියෙනවද? ద్వාර 6ට මැලෙනවා, බාහිර අරමුණු 6ට මැලෙනවා, වේදනා 6ට ඇලෙනවා, ස්පර්ශ 6ට ඇලෙනවා, විඥාන 6ට මැලෙනවා. සංඥා 6ට ඇලෙනවා, සංචේතන 6ට ඇලෙනවා, විතර්ක 6ට මැලෙනවා, විචාර 6ට මැලෙනවා. ස්කන්ධ පංචකයටම ඇලෙනවා. ආයතන 12ටම ඇලෙනවා. ඇලෙනවනේ. එකින් එක එකින් එක එකින් එක එකින් එක පරීක්ෂා කරලා බලන්න. පරීක්ෂා කරලා බලලා චන්දරාගය අයින් කරන්න. අයින් කරන්න වෙනවා කවදා හරි. ඒ අයින් කරන්න හැබැයි අවබෝධය තුල. අවබෝධය. එහෙනම් අවබෝධය ලබා ගන්න නම් ධර්මය තුල සිත පවත්වන්න ඕනද නැද්ද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මාව දකින්න ඕන ධර්මය දකින්න. සෝ ධම්මං පස්සති සෝ මං පස්සති. සෝ මං පස්සති සෝ ධම්මං පස්සති. මම කවුද කියලා හොයාගත්ත හැකි ධර්මයේ දකින්න. එහෙනම් බුදුරජාන් වහන්සේද ජීවමානව නැති වුණත් අපට තථාගත ධහම දකින්න පුළුවන් නම් අපි බුදුරජාන් වහන්සේ කවුද කියලා මොනතරම් ඥානවන්ත මොනතරම් ශ්‍රේෂ්ඨ මොනතරම් ගුණවත් පුච්චලෙද්ද කියලා අපට අඳුර ගන්න පුළුවන් ඒ සද්ධාවයි. මේ කතාව කියලා අවසන් කරනවා ධර්ම දේශනාව. අනේ පිළිසිටිතුමා 54 කෝටියක් වියදම් කරා. එතකොට චේතවනේ බුදුරජාන් වහන්සේ කොසල් රටට එනවා කියලා ලැබුණු ආරංචියටම විහාරයක් හදන්න. හැබැයි අනේ පිටු සිටුමාට ඉඩම් තිබ්බේ නැහැ. අනේ පිටු සිටුමාට තියෙන විශාල කුඹුරු අක්කර 100000 ගාණක් කුඹුරු තිබ්බේ. දැන් ඉඩමක් ඕනකම් ඉඩමක් ඕනකම තිබ්බා. ජේතට තියෙන ඉඩම්. අහලා තියෙනවනේ. ජේතට ඉඩම් තියන ඕන තරම්. ජේතකෙන් ගිහිල්ලා ඉල්ලුවා. ඔබ ගාව ඉඩම් තියෙන ගොඩක්. මට ඉඩම් ටිකක් ගන්න පුළුවන්. දැන් බැලුවා මේ රටේම ඉන්න ලොකුම පෝසතා අනේ පිළිසිටිතුමා. කල්පනා කරා මෙයා මගේ ඉඩම් හොයන්නේ මෙයාට හොඳට සල්ලි තියෙනවා. කිව්වා නෑ නෑ මම ඉඩම් විකුණන්නේ නෑ කිව්වා. ඊට පස්සේ කිව්වා නෑ නෑ කියන ගානක් කියන්න. එහම මොකටද කියලා. පස්සේ මේ ලෝතුරා බුදුරජාන් වහන්සේ අපේ රටට වඩිනවා, කොසල් රටට වඩිනවා. ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට ඉන්න විහාරයක් හදන්න ඕනේ. ඒකටයි මම මේ ඉල්ලන්නේ. දැනගත්තා මෙයා දැන් මේක කීයට හරි ගන්නවා. දාදක් තියෙනවනේ එහෙම. ආ කීයට හරි ගන්නවා. ඒවා නෑ නෑ මේ මෙහෙම විකුණන්න අදහසක් නෑ කිව්වා. දැන් මේක අගේ කරනවා. ඊට පස්සේ නෑ නෑ ඔය ඉඩමේ වටිනාකම කීයද? ඒ වගේ දෙගුණයක් දෙන්නම්කෝ. ඉඩම දෙනවද කියලා ඇහුවා. ආ දැන් බලවා දැන් හරි. දැන් ඇවිල්ලා තියෙන තැනට. අදක් තියෙනවනේ. ඉතින් ඊට පස්සේ මම නෑ නෑ එහෙම විකුණන්න අදහසක් නෑ. ඉතින් අනේ පිටිසට තමයි පෙරත්ත කර කර පෙරත්ත කර කර අහනවා. එහෙනම් මේ ඉඩම පුරා සල්ලි අතුරන්නකෝ. එතකොට දෙන්න කිව්වා. ඉඩම පුරාම අක්කර 120ක් තියෙනවා. මේ ඉඩම පුරාම කාසි අතුරන්න කිව්වා. එහෙම කෙරුවොත් දෙන්න කිව්වා. ඇහුවා දෙනවද? ඔව් කිව්වා. ආයෙ හො දෙනවද? ඔව්. දෙනවද? ඔව් කිව්වා. ගියා ගෙදර කරත්ත වලින් ගෙනාවේ. කරත්ත වලින් ගෙනෙල්ලා කාසි පෙරලලා තිබ්බත් දෙන්න වෙනවා. හැබැයි කාසි කෙලින් අතර තිබ්බේ. සද්ධාව කොහොමද? කාසි තිබ්බේ කෙලින් අතට. අක්කර 120ක් පුරාවට අදත් තියෙන විශාල ඉඩම් ගියානේ. ඒකෙන් දැන් ටිකයි තියෙන්නේ. හැබැයි කොටසක් ඉතුරු වුණා. පර්චස් 10 15ක් විතර ඉතුරු වුණා. කාසි නෑ ඉවරයි. දැන් බැලුවා ගියා කොසල් රජුරු හම්බෙන්න. ගිහිල්ලා කිව්වා මට පොඩි ණයක් දෙන්න. කොසල් රජුරු ආවා. ඔබට ණය මමත් ණයක් ගන්න ඔබෙන්නේ. හදිසියකට. ඔබට මොකද මයින් මගෙන් ණයක් කියලා. ඊට පස්සේ වන් නැහැ මෙන්න මෙහෙම දෙයක් ලෞතර බුදුරජාන් වහන්සේ අපේ රටට වඩිනවා. ඒ තථාගතයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට විහාරයක් හදන්න ඕනේ. මම ජේතකෙන් ගිහිලා ඉඩම් ඉල්ලුවා. මේක දෙන්නෙම නැහැ කිව්වා. පස්සේ අන්තිමට කිව්වා කාසිය ඇතුරුවක් දෙනවා කියලා. දැන් මං කාසිය අතුරලා තියෙන්නේ. ඊට පස්සේ කොසල් රජුරු කියනවා මේ තරම් වටිනවද මේ ඉඩම? ඉතින් පොඩි කෑල්ලකට කාසිය මදි වුණා. ඒකට තමයි මම ඔබෙන් මේ ගනුදෙනුවක් ඉල්ලන්නේ. මම දෙන්නම් කියලා. යන් යන් බලන්න කියලා දැන් කොසල් රජුර ආවා. අඬ ගැහුවා ජේතට. දැන් රජුරන්ට බයයිනේ ඔච්චරන. රජුරා මොකද්ද මේ කරන අපරාධය? මේ තරම් වටිනවද මේ ඉඩම මේ කාසිය අතුරලා තියෙන්නේ කාසිය පෙරලලා තමයි කෙලින් අතර හිටවලදී. පස්සේ ජේත කිව්වා හරි හරි නෑ මේ මේ මුදල ඇති. <laughs> මේ ඊට පස්සේ ඕනේ මේ මුදල ඇති මේකට මං ඉඩම දෙන්න කිව්වා. හැබැයි මේකට මගේ නම ගහන්න කිව්වා. මේකට මගේ නම දාන්න කිව්වා. දැන් මොකක්ද අදක් තියෙනවා. ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහරති ජේත වනේ ජේතගේ අනාථ පිණ්ඩිකස් ආරාමයේ. එතකොට ආරාමේ කාගේද? වනේ කාගේද? හැබැයි අනාථ පින් අනාථ පිණ්ඩිස් පිණ්ඩික හේවත් අනේ පිළිසිටුමානත් තුසිතේ ඉන්නවා. ජේතනම් කොහෙ ගියද දන්නේ නම ගහගන්න ගිහිල්ලා. තේරෙන. එහෙනම් නමෙන් වැඩක් නැහැ නේ. ක්‍රියාවනේ දවස්සේ කරන්නේ. හොඳයි එහෙනම් ධර්ම දේශනාව අවසන් කරනවා. චන්ද්‍රාගය අයින් කරන්න. එතකොට චන්ද්‍රාගයක් නැහැ නේද ඉදා? අනේ පිළිසිටුමාට. කොහොමද ඒ පරිත්‍යාගය? කොහොමද ඒ සද්ධාව? එතකොට අද කොහෙද ඉන්නේ? සෝවන්. එතකොට සූත්‍ර දේශනාවෙන් සෝවන් අද ඉන්නතු සිටී. මෛත්‍රී බෝසතාණන් වහන්සේලා ඒ සියලු කට්ටියත් එක්ක ඉන්නවා. එහෙනම් චන්ද්‍රාගේ අයින් කරන්නේ. එතකොට අපි මොකද කරන්නේ? දෙන්න කැමති නැහැ තාමත් මේ. හැබැයි කැමැත්ත ඇති කරගන්න වෙනවා. අයින් කරන්න වෙනවා චන්දරාගේ. හොඳයි ධර්ම දේශනාව අවසන් කරනවා.